මේකදී ඔය කටුකුරුන්ගේ ඥානන් සාංශේ බණ කියනකොට උන්වහන්සේ කියපු කතාවක් තමයි ඔය දත් ගලවන්න ගිහිල්ලා කුණු වෙච්චි දතක් ගැලෙව්වට පස්සේ. දත්‍රමාතේ ඕක අරන් අර තමන් ඉස්සලා වීදුරේ තියෙනවනේ. ඕක ආයෙත් තිබුණු තැන දාගන්න කිව්වොත් මොකද වෙන්නේ කියලා. මොන්නම යකෙකුටවත් කරන්න බෑ. ඊට ඉස්සෙල්ලා නම් අපි ඔය බොහොම හොඳ සුමුදු තන්තාලේප දමදම ඔය දන්ත කල්යාණේ වඩනවා තමයි. නමුත් අන්තිමට ඒක කුණු වෙලා එළියට ගත්තට පස්සේ ආයෙත් නිකමට හරි කටේ දාගන්න කිව්වොත් ඉවරයි. ඊට පස්සේ ඒ කියන මනසට ගන්නවා. ඒ තරමටම මේක වෙන් කළ බැලුවට පස්සේ පුදුම දෙයක් තුනාචේ බණ කියලා කියනවා දත ගැන දත යුත්තේ ඔච්චරයි කියන්නේ. මේ විදිහට අපි මේ කුණප 32 පිළිබඳව තමයි ගැළපෙන එකකට ගන්න ඉස්සල්ලාම කරන්නේ. උන්ට වාඩි වෙලා ඒ මලප්පහන පූජා කළා බුද්ධ ආගමික ස්වරූපෙට හිතපත් කරලා ඉස්සල්ලාමේ 32ට හිත නිකන් සාමාන්‍ය සත්‍යයන ස්වරූපෙන් කෙස් ලොම් නිය දත් කියලා මේ 32ට එක එක එක එක හිත යොදවන්න ඒ කියන්නේ බාහිර දේවල් වලට හිත නොයදා මේක මන්ත්‍ර ජප කරන්න වගේ කරන එක තමයි තුණු ගා පැරණි ක්‍රමයේ තියෙන පහේ පහේ එවුවක් කටපාඩම් කරන එක. ඉහළට නගින ක්‍රමේ පහට යන ක්‍රමයේ කියලා මාත 6 7 කරනවා යසෝ භාවනාව. නමුත් අපි සාමාන්‍ය දල වශයෙන් ගත්තොත් Tamante 32ටම හිත යොදපුවාම එක එකනාගේ චරිත ලක්ෂණ හැටියට එක එක කොටසකට හිත යනවා. තමාට කේස් සමාන්ට ලොම් නියදත් සමාන්ට ඇතුළත කොටස් වලට හිත යනවා. ඒ හිත ගියේ එක තමයි අර 32කින් තෝරගන්නේ. බුද්ධානුස්සති කරනකොට 9න් එකක් ගන්නවා. මෛත්‍රී කරනකොට 4න් එකක් ගන්නවා. මේක 32කින් එකක් ගන්නවා. අරගෙන ඒකෙම හිත යොදලා භාවනා කරොත් මේකේ භාවනා ක්‍රම තුනකට දොරවල් හැරෙනවා. ඒ අසුබයේ එකක් ගන්න පුළුවන්. මේ කොටසක තියෙන අසුබ ස්වරූපය අර දත කුණු වෙච්චාට පස්සේ කෙස් ගහක් මේ කැඳ එකට හරි සුප් එකට හරි මාළුවකට හරි වඩනකොට පස්සේ මොකද වෙන්නේ? ඌව දිහා බලනකොට දෙන මොන තරම් අපි මේක ස්වභාවයේ දාලා ගත්තොත් කොච්චර අපුලද කියලා. එහෙම බලලා එකකට ගත්තොත් ඒකේ අසුබ භාවනාවට ගත්තොත් සමතේට වැටෙනවා. ඒ වගේම වර්ණයට ගත්තොත් මේක කෙස් නම් නිල් පාට, ඇස් නම් සුදු පාට, කළු පාට, මූත්‍ර නම් කහ පාට, ලේ නම් රතු පාට, ඇට නම් සුදු පාට කියලා දීලපීත ලෝහිත ඕදාත කියන මේ වර්ණයක් මතුවලා આવොත් අභිභායතන කෂින මාර්ගයේ මේ කසින භාවනාට ආරම්භ ඒ සමතේ. එහෙම නැත්නම් ධාතු මනසිකාරයට දාන්න පුළුවන්. පළවෙනි 20ම කේසාසිත යකනම් හදයන් කිලෝමකම් පියකම් පප්පාසං කියන තැනට යනකම්ම පටවි කොටාස වලට වැටේ. ඊට පස්සේ සෙම්මන් පිත්තං ලෝහිතං ආදී වශයෙන් කොටසත් ආපෝ කොටස් වලට වැටෙනවා ආස්වාද ප්‍රසවාස වගේ දේවල් වායෝ කොටස් වලට වැටෙනවා උණ ගැනීම ආදී උෂ්ණ දේවල් තේජෝ කොටස් වලට වැටෙනවා ඉතින් මේ 42 කොටස් එතකොට ගන්න 42ක් වෙනවා සාමාන්‍ය ගන්න 32 ගත්තොත් ඔය ධාතු මනසිකාරට යන්න පුළුවන් නිසා අසුභ භාවනාංගිය තුම්මන් සංදීකට එන්නේ වර්ණයේ වශයෙන් යන්න පුළුවන් අභිභායතන කසින වගේ දේ යන්න පුළුවන් එහෙම නැත්නම් ධාතු මනසිකාරයට යන්න පුළුවන් මේක තමයි සතිපට්ඨාන සූත්‍ර අටුවාවේ ගොඩාක්ම විස්තර කරලා දීලා තියෙන්නේ. ඒවකට පැමිණිච්ච මේ අට්ටික භාවනාව, කේශ භාවනාව, ලෝම භාවනාව හරි විස්තරයක් තියෙනවා. නමුත් හතරම සම්බන්ධයෙන් කියනවා නම් මෙතෙන්දි මතක් කරන්න කැමති මේ කොයි එකද Tamanට ගැළපෙන්නේ කියලා දැනගන්න නැත්නම් Tamanගේ චරිතයට අවශ්‍ය කරලා තියෙන රාග අධිකන අසුභ භාවනා කරන්න eBay ද්වේෂ ආධික නම් මෛත්‍රී භාවනා කරන්න එපා. කම්මැලි වෙනව නම් හිත නිතරම වේලෙන ගතිය තියෙනවා බුද්ධහනුස්සති කරන්න ඕනේ කියලා අවශ්‍ය කරන භාවනා දැනගන්න නම් හොඳම ක්‍රමය තමයි අපි මෙතෙක් කල මේ දේශන මාලාවදී පවත්වාගෙන ආපු විදිහට ආනාපාන හෝ පිම්බීම හැකිනේ භාවනා කරනකොට එන බාධාව මොකද්ද කියලා දැනගැනීමෙන් තමයි හරියට අදාළ භාවනාව දැනගන්න පුළුවන් වෙන්නේ. නිතරම භාවනා කරන යනකොට රාගාධික හිතවිලි එනවනම් ඒක හරියට වාර්තා වෙනවා නම් ගුරුවරට තේරෙනවා මෙයාට භාවනා කරන්න යන්න බැරි රාගය අධික නිසා. එහෙමනම් මූල කර්මස්ථානය කරන අතර හෝ ඒක බහා තබල අසුභ භාවනා කරන්න ඉතින් නිර්දේශ කරනවා. ද්වේෂ අධිකකමක් තියෙනවනම් අර විදියට මෛත්‍රී භාවනාව නිතරම කම්මැලි වෙන ගතියක් තියෙනවනේ හිත වේලි යන ගතිය තියෙනවා බුද්ධහනුසතිය. ඉතින් ඒ නිසා ඒව කරන්නේ නැතුව, දන්නේ නැතුව මේ චතුරාර්යක භාවනා විතරක් කළාට ඒක එච්චර හරියයි කියලා හිතන්න අමාරුයි. ඒ නිසා චතුරාර්යක භාවනා ගැන කියනකොට තව එකක් අපිට කියන්න තියෙනවා. ඒ බුරුම සාංශ කියන්නේ මේක ප්‍රෙස්ක්‍රිප්ෂන් ඩ්‍රග් එකක් කියලා. ෆිසිෂියන් කෙනෙක් නැත්නම් වෛද්‍යවරයෙක් රෙකමන්ඩ් කරුවා මිසක් නැත්නම් කරන්න එපයි කියලා. මොකද මේක කෙරුවට මේක ගැළපෙන්නේ නැති දෙයක් නම් භාවනා නැගිටින්නෙත් නැහැ, අදාළ ප්‍රයෝජනක් වෙන්නෙත් නැහැ. ඒ නිසා විශේෂයෙන් මේ අසුභහන වගේ දේවල් කරන්න වෙන්නේ ඒ රාග ආධික ඇත්තන්ට. ඒක තේරෙන්නේ භාවනා කරගෙන යනවා. මොකද්ද මූල කර්මස්ථානයේට අරියත් මාර්ගයේ දක්වාම යන මූල කර්මත්තාන හිත යොදාන භාවනා කරනකොටයි. එනිසා භාවනා කරන යනකොට Tamanටම වෙන වෙහෙසකර తত্ত্ব, දුෂ්කර తত্ত্ব එහෙම නැත්නම් අපි කියනකොට බාධක වලින් තමයි Tamanට ඇත්තට අදාළ ආරක්ෂක භාවනාව මොකක්ද කියලා කරන්න දැනගන්න පුළුවන් වෙන්නේ. නිසා Taman භාවනා කරනකොට මතුවෙන බාධකය හොඳට ඇති සැටියෙම වාර්තා කිරීම ඉතාම වැදගත්. ඊට පස්සේ අපි තව සුළු වෙලාවක් ගන්න බලාපොරොත්තු වෙනවා මරණානුස්සතිය ගැන මතක් කරන්න අවසානයේ මරණානුස්සතිය අවශ්‍ය කරන්නේ කල් දාන ඇත්තන්ට ප්‍රමාදයට වැඩිච්ච ඇත්තන් මුග දෙනෙක් ඉන්නවා දරුවන්ගේ බබාලා ලොකු වෙනකන් භාවනා කරන්න පමා වෙනවා එහෙනම් අරක නිසා විභාගي වෙනකන් භාවනා කරන්න පමා වෙන තවුරුදු 40 වෙනකන් ඉන්නවා ආනේ විදියට පහුවේ නැත්තන්ට ඉතින් මේ බුද්ධ ඥාන වංශය මතක් කරන්නේ මේ මරණයත් එක්ක කොහොම givisුමක් නැහැ අජේව කිත්තං කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ. අදාදම කළ යුතු දේ කරන්න කවුද දන්නේ මායයයි කියලා. ඒ විදිහට මරණාසුන්සය ගැන මායාගේ කිසිම කලින් දැනුම්දී පැමිණෙන ගතිය තේරුම් ගත්තොත් අපිට කවදාකවත් හම් වෙන්නේ හෙට පස්සට දාන්න. ඕනම වෙලාව භාවනා පටන් ගන්න වෙලාවක්. කොච්චර දුරට මේක බලපෑවද කියනවනම් මම හිතන්නේ සුනාමිය ඇති වුණේ 2005 වෙන්න ඇති. ඊට පස්සේ ඉඳලා මේ මෑතක් වෙනකන් ඉස්සරවන්නේ එක කාමරයක්වත් ඉඩ තිබුණේ නැහැ. සුනාමියෙන් පස්සේ බර ගානක් භාවනාවට බැස්සා. මොකද තේරුණා සිල්වත්තුත් ගහගෙන ගියා. ගුණවන්තයොත් ගහගෙන ගියා. මුස්ලිම් මිනිස්සුත් ගහගෙන ගියා. දෙමළ මිනිස්සුත් ගහගෙන ගියා. ඔය අපි නෑදෑ වගේක් හිටියා හම්බන්තොට. ඒ ගමම ගිහිල්ලා ග්‍රාම සේවකත් ගිහිල්ලා මරණ ලියන පොතත් ගිහිල්ලා. කිසිම මරණ දැනුම් දීම සටහන් වෙලා නැහැ. කිසි ප්‍රශ්නකුත් නැහැ. ඕනේ. එතකොට මොකද හිතෙන්නේ? ඔය පහු කර කර හිටියා නම් කවදාකවත් මේ සුනාමි එන වෙලාවට මරණයක් එන වෙලාවට පමා වැඩි. ඒ නිසා මරණානුසති භාවනාවේදී ප්‍රධාන වශයෙන්ම මතක් කරලා දෙන්නේ මිනිස්සු ගැබේදිත් මැරෙනවා. ප්‍රසූත කරනකොටත් මැරෙනවා. ඉපදිලා දවස් හතෙමොත් මැරෙනවා. ඕනම වෙලාවක මරණ එන්න පුළුවන් නිසා අපිට කිසි වෙලාවක නැහැ පස්සේ කරන්නම් කියන්නේ. නිසා මරණානුස්සති භාවනාවේදී අර අසුභ භාවනාති වගේ සමීකරණයක් ඉදිරිපත් කරන්න පුළුවන්. මේ විදිහට මරණය දැම්මේ ඉන්නේ නැහැ. අපි ඒකාන්තයෙන්ම අසවල් සමිතිය සමාජිකව නැත්තම් අසවලයි කියලා ඩෙන්ටි කාඩ් එකේ මේකයි තියෙන බැංකු නම්බරේ මෙච්චරයි කියලා ඌව කටපාඩම් කරමින් නැත්තන්ට ඒ කියන්නේ මරණයක් නැහැ මේ ජීවිතේ එච්චරම සාර්ථක කරන නැත්තන්ට මරණය පස්සට දාන්න දාන්න මේ කාම ලෝකෙටයි භෞතික වස්තු වලටයි පුදුම බැඳීමක් ඇති කරනවා. ඒ මනුස්සයා භෞතික දේවල්ට බැඳුනට පස්සේ ಗುಣ ධර්ම යුතුයකම් කොත්තන ඉක්ම වුණාද කියන දන්නේ කාම ආසාවට වැටුණාට පස්සේ පැණීට වැඩිච්ච ඇඹලයා වගේ සීමාව දන්නේ ඊට පස්සේ නොමරන මිනිස්සු විදිහට ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛරකම් ඇති කරගෙන ඕන තනන් තමන්ගේ සැප වැඩි වීමටත් අනුන්ගේ සැප නැති කිරීමත් ඊර්ෂ්‍යා ක්‍රෝධ ඇති කරනකොට එමන්සකේ ජීවිතේ කැත වෙනවා. කැතර ජීවත් වුණොත් මරණය අන්තිම භයානකයි. ඒ අනිත් පැත්ත තමයි නිතරම මරණය සිහිපත් කර කර ඉන්න කෙනාගේ ඊර්ෂ්‍යා ක්‍රෝධමාන එන්න දෙයක් නැහැ. මොකද තව පොඩ්ඩකින් මැරෙන්න ඉඩ තියෙනවා. එමචන් නිතරම බලන්න හිත ආරක්ෂා කරගෙන ඉන්න හොඳක් කරන්න මේ මනුස්සයාගේ ජීවිතය සුන්දර වෙනවා. සුන්දර ජීවිතයක් ගත කරොත් මරණය සුන්දරයි. නිසා සාරිපුත්‍ර සාංශය සඳහන් කරනවා භද්‍ර මරණයක්. මංගල මරණයක් ඇති කරන්නම් ඔය කම්මාරාමතා, බස්සාරාමතා, ඝනසංගනිකාරාමතා, සංසග්ගාරාමතා, පපංචරාමතා කියනව සීමා කරන්නයි කියලා. අපි නිතරම පාටි වලට යමින් සම්දර්ශනවලම ජීවිතය ගත කෙරුවොත් කිසිසේත්ම මරණයට සූදානමක් නැහැ මරණ වේලාවේදී විශාල ඇදවැටීමක් වෙනවා ඔළුව පල්ලෙහාට කකුල් දෙක උඩට තියාගෙන වැටෙනවා වගේ වැටෙනවා